ආණ්ඩු දෙකක් ජනාධිපතිවරු දෙන්නේ ඒ සියලු දෙනා ඉස්සරහා ඉදිරිපත් කරලා තියෙනවා විසඳුම් ඉල්ලා කරන්න පුළුවන් කන්නලව් ඉල්ලීම් කරලා තියෙනවා ඒ වගේම මහජන විරෝධතාවයන් දක්වලා තියෙනවා හැබැයි මේ ආණ්ඩු දෙකම ජනාධිපතිවරු දෙන්නම ඒ ශ්‍රී ලංකා UMP කියන දේශපාලන පක්ෂ දෙකම මේ ජනතා ප්‍රශ්න ටික අද වෙනතුරුත් විසඳලා නැති මොරගහකන්ද ව්‍යාපෘතියේ නිලධාරී මහතුරු ගම් වලට ඇවිල්ලා මේ වසන් 6ටම ඇවිල්ලා මේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ඔබේ ගෙවල් දොරවල් අහිමි වෙනවා ජලාශයට යට වෙනවා ඒ නිසා ඔබ ජීවිත කාලය තුල හරි හම්බ කරගත්තු යමක් තියෙනවා නම් ඒයින් తాවකාලික නිවසක් ඉදි කරගෙන හෝ නොවැම්බර් දෙසැම්බරේට ඉවත් වෙන්න කියන ඉල්ලීම කරන තැනට ප්‍රශ්නේ බරපතල තැනකට තල්ලු වෙලා තියෙනවා. අපි ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙන්නේ මේ මොරගහ කන්ද ජලාශයෙන්. අපි කාන්තාවේ හැටියට පුළුවන් උපරිමේ ඉදිරියට මැරෙන්න හරි අපි සෝදානම් කියන එක තමයි අපි කියන්නේ. කාන්තාව නැගී හිටිනවා කියන තැනත් කියන්නේ. අපේ ජීවිත පරිත්‍යාග කරලා තියෙන මේ වෙනකොට අපේ ජීවිතත් අහිමි වෙයි සමහර විට මෙහෙම මෙහෙම යනකොට